තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි පින්වන්ත හෝරාවක් ආරම්භ කරමින් ඔබ හැම දෙනාටම ධර්මාවබෝධය ලබා දීමේ අපේක්ෂාවෙන් සෑම බ්‍රහස්පතින්දා දවසකම බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය වන සසරින් දෙවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් දායකත්ව සද්ධර්ම දේශනාවක් මෙලෙසින් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සදහවත්නි සුපුරුදු පරිදි අදත් දේශනාව පවත්වන්නට මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු අහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාම යන උභය මහා විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම එක්ව පාදාපිය වන්දනෙන් යුක්තව নমස්කාර පූජා කර දැරිව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු සාදු සාදු සාදු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 කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඒ බෞද්ධ ආමාත්‍යාලය හරහා සෑම් බ්‍රාස්පතින්දා දිනකම දේශනාටේ ග්‍රහණමේ දක්වා රාත්‍රී 10ට බෞද්ධ ගෝන් නිදුලිය තුලිනුත් නැවත රාත්‍රී 12ට බෞද්ධ රූපායනිය හරහා ලෝපරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන තවත් එක් ධර්ම දේශනාවකට දායකත්වය ගත්තා බරළුගොඩ පෝරුව දණ්ඩ පදිංචි සදහැවත් දායක පිරිසකගේ දායකත්වයෙන් පවත්වන අටවන ධර්ම දේශනාව. නිරන්තරයෙන් වනහන පිරිස ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටලා ඉන්න පිරිසක්. අපි සෑම කෙනෙක්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තියට එන්න ඕනේ. බණ අහන්න ඕනේ. අහලා පිළිවෙතට එන්න ඕනේ. පිළිවෙතට ආපු කෙනෙකුට පුළුවන් සසරින් නිවෙන්නට. මේ ප්‍රවෘත්ති වෙනස් කරගන්න. නිවනේ ප්‍රවෘත්තියක් නෑ සසරේ විතරයි ප්‍රවෘත්තියක් තියෙන්නේ පැවැත්මක් තියෙන්නේ දැන් පැවැත්ම අපි අරගෙන ආවා අති දීර්ඝ කාලයක්. ඒ කියන්නේ භව සිය දහස් ගාණක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගාණකුත් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නෑ. තේරුමක් නෑ ඒක හොයන එක. හැබැයි හටගන්නේ දුකක්, පවතින්නේ දුකක්, ක්‍රියාත්මක වෙන්නේ දුකක්, අවසන් වෙන්නේ දුකක්. එනිසා මේ දුක්ඛඳේ නිමාවක් තථාගතයන් වහන්සේ උතුම් වූ සම්බෝධියත් එක්කම අවබෝධ කරගත්තා. නිමාවටපත් කරන ආකාරය. ඒ ආකාරය ලෝක සත්‍යයට දායාද කළා. දේශනා මාර්ගය. අදත් මේ ධර්මය ඊටාත්ම නිර්මලව, පිරිසිදුව, පිරිසිදුව තියෙනවා. වෙලා තියෙන වැරද්ද තමයි අහනවා ධාරණයක් කරගන්නවා ටිකක්. හැබැයි ඒක අනුගමනය කරන්නේ පෙර භවයේ අනුගමනය කළා නම් නිවැරදිවම පිළිවෙත අපි අද මේ භවයට එන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි එහෙනම් අපි අනන්ත අප්‍රමාණ භවවලත් අපි හැබැයි ක්‍රමක්‍රමයෙන් යම් පිළිවෙතක හිටියා. හැබැයි නිවැරදිවම පිළිවෙතේ නිවැරදිවම ප්‍රතිපත්තිය ඉඳගෙන අවසන් කරගත්තා නම් පෙර භවයේ මේ භවයට එන්න උවමනවන්නේ. එන්නේත් නැහැ. පෙර භවයේ අවසන් කරන්න තිබ්බා. හැබැයි බැරි උනේ හේතුවක් හින්දා. ඇයි? ධර්මයේ වැටහුනේ නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ධර්මය යම් ආකාරයකට තේරුම් ගත්ත පිළිවෙතේ හිටියේ නැහැ. ඒක නිසා අදත් ධර්ම දේශනාව සිද්ධ කරන්නේ සසරෙන් නිවනට ඉතින් කාංකා විතරණ විසුද්ධි පිළිබඳවයි දේශනා මොකද මේ තුල තමයි ඊටාත්ම නිවැරදිව ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තැන. අවබෝධ වෙන තැනක් මෙතනයි කාංකා විතරණ විසදී. යමෙක් ප්‍රත්‍යක්ෂණ භාවයෙන් ආර්ය භාවයට පැමිණෙන්නේ මෙතනයි. චලසෝතපන්න වෙනවා. කාංකා විතරණ විසදී. හැබැයි ඒ සඳහා මම ගිය සතියේ කතා කළා අපිට ඥාන ටිකක් තියෙන උපදවා ගන්න. මේ ඥාන ටික අපි උපදවා ගත්තා නම් අපි අද චලසෝතපන්නයි. ඒතර එතනින් එහාට කරන්න තියෙන ඉතිරි වැඩ කටයුතු ටික. කාමරාගයයි පටිගයයි තුනී කරගන්න ක්‍රමය. ඊට පස්සේ කාමරාගයයි පටිගයයි අවසන් කරලා අනාගාමී ඵලයට එන ආකාරය. ඊට පස්සේ තියෙන රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිච්ඡා කියලා උද්දම් භාග්‍ය සංයෝජන පහක්. ඒ පහ අවසන් කරලා මේ භවයේ පරිහත්යට යන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගාමී ඵලයෙන් සෑහීමකටපත් වෙනවා නම් සුද්ධාවාස පහක් තියෙනවා. අවිය අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨ කියලා දේහ ප්‍රතිසන්දි අරගෙන පිළිවෙලින් එහෙම පිරිනිවන් පාන්නත් පුළුවන් කොහොම වුණත් අටවෙනි වර ඉපදීමක් නැහැ චුලසෝතාපන්න සක්‍රදාගාමී වුණොත් එකවරක් කාම ලෝකයට එනවා අනාගාමී ඵලයට ආපුච්චලයා සුද්ධාවස පහේ අර රූප රාග රූප රාග මාන උද්දච්ච විචා කියන සංයෝජන අවසන් කරලා හොරම් භාග්‍ය සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන මේ සංයෝජන පහත් අවසන් කරලා උද්දම් භාග්‍ය සංයෝජන පහත් අවසන් කරගත්තොත් මේ භවයේ ප්‍රවෘත්තිය මෙතනින් නිමයි. ආයි භවයක් නැහැ. ඒකට ප්‍රවෘත්තිය කිව්වේ මොකද්ද? රූප ප්‍රවෘත්ති. සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්තිය. වේදනාවේ ප්‍රවෘත්තිය. සංඥාවේ ප්‍රවෘත්තිය සංස්කාරයන්ගේ ප්‍රවෘත්තිය විඥානීය ප්‍රවෘත්තිය නිමයි. ඒකට තමයි නිවන කියන්නේ. ඒන් රූපය හෝ වේදනා සංඥා සංකාර විඥාන හෝ එහෙම නැත්නම් රූපයක් නැති අසඤ්ඤතලය හෝ පැවැත්මක් තියෙනවනම් එතන සසර. එහෙනම් ආයතන හයේ නිවීම නිවනයි. ඇසේ පැවැත්මක් නෑ. කනේ පැවැත්මක් නෑ. නාසයේ පැවැත්මක් නැහැ, දියේ පැවැත්මක් නැහැ, කයේ පැවැත්මකුත් නැහැ, මනසේ පැවැත්මකුත් නැහැ. ඒත් නිවන. නාම රූප දෙකේ පැවැත්මක් නැහැ, නිවන. සියල්ල සංක්ෂිප්ත කරලා ගත්තාම නාම රූප දෙකයි. නාමච්ච රූපච්ච. හොඳයි. අපි බලමු අපි දැන් මේ මට්ටමට එන්න ඥාන ටික උපදවාගෙන තියෙන්නේ කියලා. මම ගිය සතියේ කතා කළේ පිළිබඳව. අහලා දැනගත්තා. සුතමේ ඥාන. කනින් අහලා දැනගත්තා. ඒකටනේ බණහන්නේ. අටවෙනි ධර්ම දේශනාව. ඒ කියන්නේ හොඳට බණ අහලා තියෙන. දැනේ නුවණ තියෙන්න ඕනේ. අහලා දැනගත්තා. ඒ දැනගත්ත දේ අහලා දැනගත්තා සුතමේ ඥාන. ඒ අසෝ ධර්මයට ద్వාරත්‍රයම හදාගත්තද නැත්නම් දෙකයිද හදාගත්තේ? ద్వාරත්‍රය කියන්නේ කයයි වචනයයි සිතයි. ධාරත්‍රයම හැදුනද හැබැයි එතනින් එහාට කරන්න දෙයක්වත් නැහැ හැබැයි. හැබැයි දෙකක් හදාගත්තා නම් තව එකක් හදන්න තියෙනවා. මම දන්න දෙකක් හදාගෙන ඉති. ద్వාරත් ඒ කියන්නේ දොරවල් දෙකක්. කායද්්වාරය, වචීද්්වාරය. දැන් කයෙන් අකුසල් කරන්නේ, වචනෙන් අකුසල් කරන්නේ. හැබැයි සිත මෙයා තමයි අල්ල ගන්න ඕන එක්කෙනා. මෙයා තමයි සෑම දෙයකටම මුල් වෙන්නේ. සිත. සෑම දෙයකටම මුල් වෙන්නේ සිත. එහෙනම් අර දෙකක් හදාගෙන බෑ. අනිත් එකක් හදන්න වෙනවා. ඒ සිත. මනෝද්වාරය. ඒ සීලම ඥාන. Taman නුවණින් දැනගන්නවා. හරි මම දැන් මගේ කයත් සංවරයි, මගේ වචනයත් සංවරයි, මගේ සිතත් සංවරයි. දෙකයි මං කිය දැන් දෙකක් සංවර බව දන්න. අනිත් එක්කෙනා දඟලනවා. පහට යන්නේ. අකුසලයට යන්න. නීවරණ වලට යන්න. කෙලෙස් වලට පතිත වෙන්න එයා දඟලන. එයි. එයා පැටලිලා එන්නේ එයා එන්නේ කෙලෙස් එක්ක. එයා එන්නේ නීවරණ එක්ක. එයා එන්නේ අකුසල් එක්ක. ඒක නිසා අපි යා ගැන තම අවධානයෙන් ඉන්න ඕනේ. සිත ගැන. එහෙනම් ඒ සීලය උපකාර කරගෙන සිත එකඟ කරන්න ඕනේ. සිත එකඟ කරපුත් නැන නීවරණ වලට ඉඩක් නැහැ. කෙලෙස් වලට ඉඩක් නැහැ. අකුසල් වලට ඉඩක් නැහැ. සමාධි වෙච්ච සිතේ නීවරණ නැහැ. එකඟයි. එක කමඨහනක සිත තිබ්බනම් පංච නීවරණ නැහැ. සමාධි කියන්නේ එක අරමුණක වැඩි වෙලාවක් රඳවා තබා ගැනීමේ හැකියාව. ඒක අභ්‍යාසයක්. ඒතර නීවරණ එතන නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා එතන නෑ 1500ක් කෙලෙසුත් නෑ එතන අකුසලුත් නෑ එකක්වත් ඒ සිත සමාධි තැන්පත් එයි ඒ සිත තියෙන ආනාපාන සතිය ඒ සිත තියෙන්නේ මෛත්‍රිය ඒ සිත තියෙන්නේ බුද්ධානුස්සතිය ඒ සිත තියෙන්නේ මරණානුස්මෘතිය ඒ සිත තියෙන කායගත සතිය අන්න එතකොට නීවරණත් නැහැ කියලා තමන් නුවණින් දැනගන්නවා. දැක ගන්නවා. අකුසල සිතුවිලිත් නැහැ කියලා තමන් නුවණින් දැනගන්නවා, දැක ගන්නවා. කෙලෙසුත් එකක්වත් නැහැ කියලා තමන් නුවණින් දැනගන්නවා, දැක ගන්නවා. හැබැයි ටික වෙලාවකට විතරයි කියලා ඒකත් දැනගන්නවා ඒකත් දැක ගන්නවා මේගොල්ලෝ අයින් උනේ ටික වෙලාවකට විතරයි මගේ සිත මේ කමටහනේ තියෙනකම් විතරයි මං කමටහනෙන් අයින් වුණොත් මේ ඔක්කොම ලා යනවා. ඒකක් දැනගන්නවා එකක් දැක ගන්නවා. ක්‍රාර එකඟ වූ සිත දැනගත්ත දැනග දැකගත්ත ඒ සමාධි භාවනාවේ ඥානෙ. භාවනාව තුළින් සිත එක්තන් කළා ඒ නුවණ දැන් තියෙනවා. හරි මගේ සිත දැන් තැන්පත්. මගේ සිත නිශ්චලයි. මගේ සිතේ නීවරණ නැහැ. මගේ සිතේ කෙලෙස් නැහැ. නුවණින් දැනගන්නවා නුවණින් දැක ගන්නවා සමාධි භාවනාවේ ඥානෙ. ඊගොඩ අපි හරවනවා ඒක ධම්මටිති ඥානෙට. වර්තමානයේ ධම්මටිති ටිති කියන්නේ පවතිනවා. ධර්මය තුල සිත පවත්වන්නා වූ නුවණ. කොහොමද? අසයි රූපය නිසා සිතක් හැදෙන බව දකිනවා. ධම්මටිති ඥානෙයි. කනයි ශබ්දයයි නිසා සිතක් හැදෙන බව දකිනවා. මනසින් දකින්නේ. නාසයයි ගන්ධයයි නිසා සිතක් හැදෙන බව දකිනවා. දිවයි රසයයි නිසා සිතක් හැදෙන බව දකිනවා. කයයි පහසයි නිසා සිතක් හැදෙන බව දකිනවා. මනසයි අරමුණුයි නිසා සිතක් හැදෙන බව දකිනවා. ධම්මටිති ඥානෙ. ඒතරේ කරුණු තුන එකතු කරන් ස්පර්ශය කියන එකක් දකිනවා. නෝනින් දකින්නේ. ඒ ස්පර්ශය නිසා එහෙන් විඳිනවා නම් ඒකත් දකිනවා. සෑම මොහොතකම මේ ඉන්ද්‍රියන් මූලික කරගෙන චක්කු විඥාන චක්කු සංපස්ස චක්කු සංපස්සජා වේදනා කියන ධර්මතා උපදවනවද නැද්ද? අස මූලික කරගෙන. බාහිර රූප සම්බන්ධ කරගෙන. ඒ අවස්ථාවේ සිත පවතිනවද? නැද්ද? ඒ අවස්ථාවේ සිත පවත්වන්න ඕනේ. එයි. ඒ අවස්ථාවේ තමයි කෙලෙස් එන්නේ මනසට. නීවරණ එන්නේ. ඇයි කොහොමද නීවරණ එන්නේ? ඇසෙන් රූපයක් දැක්කාම හැදුන සිත ඒ සිත කැමතිනම් ඒ දැක්ක දේ පිළිබඳව කැමති සිතක් නම් කැමති කියන්නේ රාගසහිත සිතක්. ඒතර රාගයත් එක්කනම් ඒ කාමච්ඡන්දයක්. ඒ කැමති දේ කාමයේ ඒකට තියෙන කැමැත්ත. දැන් එතකොට ඒක දැක ගන්න නම් 100න් ඉන්න ඕනේ දැනෙන්නේ. වර්තමානයේ සිහියෙන් ඉන්නවා ධම්මටිච ඥානය. වර්තමානයේ ඉන්නවා. දැන් කණෙන් ශබ්දයක් අහනවා කණෙන් ශබ්දයක් අහලා සිතක් හැදෙනවා. ඒකත් ඒ අවස්ථාවේ දැනගන්නත් ඕනේ, දැක ගන්නත් ඕනේ ධම්මටිති ඥානය. ඒ දැනගත්තාම එන ඥානය මොකද්ද? හේතුඵල. කාංකා විතරන විසුද්ධිය. හේතුඵල. දැන් හේතු වෙන් නෙමෙයිද ඵලය හැදුනේ? ඔව්. හේතුයෙන් තමයි ඵලය හැදුනේ. නාශයට ගන්ධයක් ආග්‍රහණය වෙනවා වර්තමානයේ. එතකොට ඒ අනුව සිතක් හැදෙනවා. වර්තමානයේ අල්ල ගන්න ඕනේ. එතකොට සිහියෙන් ඉන්න ඕනේද නැද්ද? සමාධි සිතක් ඕනේද නැද්ද? සමාධි සිත තමයි උපකාර වෙන්නේ ධම්ම ටිති ඥානෙට. තැන්පත් වූ සිත, නොවිසිරෙන සිත, වික්ෂිප්ත නොවන සිත අර ධම්මටිති ඥාණයට ප්‍රත්‍ය වෙනවා. උදව් වෙනවා, උපකාර වෙනවා, පිහිට වෙනවා. විසිරෙන සිතෙන් දකින්න හම්බෙන්නේ. විසිරෙන සිත තුළ අපි ගන්නවා වැරදි අදහසක් එන්නේ, වැරදි දිට්ඨියක් එන්නේ, මම දකිනවා මම බලනවා මට ඇහෙනවා මට සුවඳයි මට රසයි මට සීතලයි මට උෂ්ණයි කියලා ගන්නවා මම කල්පනා කරනවා කියලා ගන්නවා වැරදි ඒ ධම්මටිච්ච ඥානය නෙමෙයි. ඒ කියන්නේ ධර්මය තුළ පවතින ඥානය නෙමෙයි. ඒ සත්පුජ්‍යල සංඥාව තුළ පවතින ඥානය. ප්‍රඥාප්තිය තුළ පවතින ඥානය. අපි ගන්න ඕනේ මනස සිත පරමාර්ථයට. එතකොට වර්තමානයේ සිදුවෙන ක්‍රියාව මනසින් දකිනවා. වර්තමානයේ ආහාර ගන්නවා. එතකොට ආහාර ගන්නකොට Taman දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ දිවයි රසය නිසා සිතක් ඇදෙනවා. ධම්මටිති ඥානෙ. හැබැයි ඒ පිළිබඳව චන්දරාගයක් එනවද කියලා දැනගන්නත් ඕනේ, දැක ගන්නත් ඕනේ. ධම්මටිති ඥානෙ. ඒතර හේතුඵල නෙමේ දෙතන තියෙන්නේ. දිවයි රසය නිසා සිතක් හැදුණා. හේතුඵල. ඒතර කර්ණොතන එකතු කරන්නේ ස්පර්ශය, ස්පර්ශය නිසා විඳිනවා. එහෙනම් මූල හේතුව දිව බාහිර රසය දෙක නිසා සිතක් හැදුනා. කර්ණ තුන එකතු කර ස්පර්ශය ස්පර්ශය වුණ නැත්නම් සිද්ධ වෙන්නේ ස්පර්ශය නිසා විඳිනවා. එතකොට තමන් ඒ වර්තමානයේ මේ මොහොත තුල සිත තිබ්බොත් මේ ධර්මතාවය මනසින් දැනගන්නත් පුළුවන් දැක ගන්නත් පුළුවන් ඒ ධම්ම ටිති ඥානයයි. එතකොට ඒ තුල මොකක්ද අපිට අවබෝධ වෙන්නේ? හේතුන්ගෙන් සකස් වෙනවා කියන කාරණේ. හේතුන්ගෙන් සකස් වෙනවා කියන කාරණේ. හේතුන්ගෙන් නෙමෙයිද සකස් වෙන්නේ? කාංකා විතරණ විසුද්ධියයි. හේතුඵල ධර්මතාවයක් තියෙන්නේ. පුච්චලයක් නැහැ. සත්‍යෙක් නැහැ. සත්ත්ව පුජ්‍යල සංඥාවට නැවත නැවත වැටෙනවා නම් අපිට ධම්මට්ටි ඥානය නැහැ. සමාධි භාවනා විඥානයක් නැහැ. එයි හිත එකඟ වෙලා නැහැ, තැන්පත් නැහැ, නිශ්චලව පිහිටලා නැහැ. ඒ නිසා අර ධර්මය තුළ පවතින ඥානය එන්නේ නැහැ. ඒ පෘථග්ජනයි. ඒ පුච්චලයට කියන්නේ පෘථග්ජන. බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒන් මිදෙන පුච්චලෙක් ඉන්නවා. ඒ කවුද? ඒ ආර්යයන් දකිනවා. ආර්ය ධර්මයේ දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මෙනවා. දැන් තේරෙනවද වෙනස? බලන පුච්චලය, ආහන පුච්චලය, ගඳ සුවඳ දැනගන්න පුච්චලය, රස දැනගන්න පුච්චලය, සීත උෂ්ණ විඳින පුච්චලයා පෘථග්ජනයි. අර සමාධිසිත උපකාර කරගෙන හේතුඵල ධර්මයන් දකින පුච්චලයා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආර්යයි. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ. දැන් එතකොට අපට නිගමනයකට එන්න පුළුවන් තම තමන්ම ලකුණු දාගත්තට කමන්නේ නැහැ. මම පෘථග්ජනද තාම මම දැන් දැන් පෘථග්ජන භාවයෙන් මම ටික ටික මිදීගෙන එනවද? එහෙම නැත්නම් මම සම්පූර්ණ මිදිලාද? මම ආර්ය භාවයටපත් වෙලාද? මම ආර්ය ආර්යයන් ඇසුරු කරනවද? ආර්ය ධර්මයේ දක්ෂද මම? ආර්ය ධර්මයේ මම හික්මිලාද? අන්න ආර්ය ධර්මයේ දක්ෂණ ආර්යයන් ඇසුරු කරනවා නම් ආර්ය කිව්වේ සෝවාන් සකෘදාගාමි අනාගාමි ආර්ය සතර මාර්ග සතර ඵල ලැබුපය විතරයි ආර්ය. එතනින් මෙහා එන සියලුම අය පෘථග්ජනයි. එහෙනම් ආර්ය ධර්මයේ දක්ෂද මම? ආර්ය ධර්මයේ මම හික්මිලාද? Tamanට දැනගන්නත් පුළුවන්, දැකගන්නත් පුළුවන්. ඇයි? ධම්මටිත්‍ති ධර්මටිත්‍ති කියන්නේ පවතිනවා. ධර්මය පවතින තැන සිත කියලා තියෙනවා. යෝනිස මනසිකාර්ය, මනා නුවණ කියලා තියෙනවා. එතකොට දැන් එතනදී දර්ශනය වෙන්නේ හේතු ප්‍රත්‍ය නෙමෙයිද? හේතු ප්‍රත්‍යය එතනදී දර්ශනය වෙන්නේ. ඒතර හේතු ප්‍රත්‍ය දර්ශනය වෙනවා නම් එයාට පුච්චලයේ දකින්න බෑ. කෙනෙක් දකින්න බෑ. එයාගේ සක්කාය දිට්ඨිය කැඩෙනවා එතන තියෙන්නේ. එයාගේ උපාදානය කැඩෙනවා. රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංස්කාර උපාදාන, විඥාන උපාදානය කැඩෙනවා එයාගේ. ඔක කවදාවත් කැඩෙන්නේ අර සත්පුජ්‍යර සංඥාව තුළ ඉන්නකම්. පරමාර්ථ ධර්මයට පරමාර්ථයට මනස අරගෙන අර සමාධි වූ සිතෙන් මේ හේතුන්ගෙන් හටගන්න බව දර්ශනය වෙච්ච තැන එයා පෘථග්ජනගත භාවයෙන් මිදෙනවා. එතන චුල්ලසෝතාපන්න සෝවාන් කියලා කියන්නේ. දැන් අපි කතා කරන්නේ පිළිබඳ මොකද මේ කාංකා විතරන විසුද්ධියේදී අධිගමයක් ලබාගෙන තමයි එහාට යන්න තියෙන්නේ. තේරෙනවද? දික්ටි විසුද්ධියට පෙන්නලා දෙන්නේ කඩලා වෙන් කරලා පෙන්නලා දෙනවා කොටස් ටිකක් තියෙන්නේ. විවිධාකාරයේ කොටස් ටිකක්, දොරවල් හයක්, අරමුණු හයක් බාහිරින්, ඒ පිළිබඳව සිත් හයක්, කරුණු තුන එකතු කරන ස්පර්ශ හයක්, විඳින විඳීම් හයක්, හඳුනා ගන්න සංඥා හයක්, ඒ වෙන් කළා දෙන්නේ ditthi visuddhiyදී. ditthi කියන්නේ දකිනවා. විසුද්ධි කියන්නේ වඩා පිරිසිදු. එතකොට එතනදී ditthi visuddhiyදී ඒ කොටස් ටික වෙන් වෙලා කොටස් ටික වෙන් කරගෙන තමයි එන්නේ. ඊට පස්සේ කොටස් ටික තමයි මේ හේතුඵල ධර්මතාවයන්ට අනුව අපි පරීක්ෂා කරලා බලන්නේ ඒ කොටස් ටික කොහොමද සකස් වෙන්නේ. ඒ තමයි කාංකා විතරණ විසුද්ධියේදී. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට දැන් කය. කය කියන්නේ මේ ශරීරය. බාහිර පාස. දෙක නිසා සිතක් හැදෙනවා. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා. එතකොට අන්න ධම්මටිපි ඥානය ඒ අවස්ථාවේදී කියන්නේ වර්තමානයේ තමයි දැන් මේ මොහොතේදී මේ මොහොතේදී සීතලක් හෝ උෂ්ණයක් දැනෙනම නම් දැනගන්න කෙනෙක් ඉන්නවද? පුජ්‍යලයක් ඉන්නවද? නැද්ද? එහෙම නැත්නම් මේ සතර මහා ධාතු බාහිර සතර මහා ධාතුත් එක්ක සම්බන්ධ වෙලා ඒ අනුව සිතක් හැදිලා කර්ණෝ එකතු කරන ස්පර්ශය විසින් විඳිනවද? විඳින්නේ ඒ සිතක් හැදෙන්නේ. විඳින පුජ්‍යලයක් නෑ කෙනෙක් නෑ. ඒ විඳිනවා බව බවට සිතක් හැදෙනවා. ඒක සිතවිල්ලක් විතරයි. ඒක නාම ධර්මයක් විතරයි. ඒතර මේ රූප ධර්මයි. ତර මෙන්න මේ ආකාරයට පවතිනවා නම් සිත මනස. මනස කියන්නේ අරමුණ දැනගන්න ස්වභාව විඥානයයි. බාහිරින් ගන්න අරමුණක්. එක්කෝ රූපයක් අපි අරමුණු කරනවා. එක්කෝ නාම ධර්මයක් අරමුණු කරනවා. විඳපු විඳීමක් අරමුණු කරනවා. එහෙම නැත්නම් හඳුනාගත්ත දෙයක් අරමුණු කරනවා සංඥාවේ අරමුණු කරනවා. එහෙම නැත්නම් සංස්කාරයක් අරමුණු කරනවා. ඒතර මනසින් ගන්න තියෙන්නේ රූපයක් හෝ නාමයක්. ඒකට කිව්වා ධම්ම කියලා. එතකොට ධම්මාරම්මණය. ඒයින් එකක් මනසට අරගෙන මනෝවිඤ්ඤාණයක් හදනවා. ඒතර කල්පනා කරන කෙනෙක් නැහැ, පුච්චලෙක් නැහැ. මනසයි බාහිර අරමුණුයි දෙක නිසා සිතක් හැදුනා. මනෝවිඤ්ඤාණ කර්ණ තුන එකතු කරලා දුන්න ස්පර්ශය, ස්පර්ශය නිසා මනසින් විඳිනවා. විඳින කෙනෙක් නැහැ. ධම්ම ත්‍රිත්‍ය ඥානය තුල සිත තිබ්බොත් විඳින කෙනෙක් දකින්න බෑ. ධම්මටිති ඥාණයෙන් තොරව සිට කියන්නේ ධම්මටිති කියලා කියන්නේ වර්තමානයේ සිදුවෙන ක්‍රියාවට ධම්ම කියලා කියනවා ඒ තුළ පවතින සිට තිතියයි. ඒ අවස්ථාවේ පවතිනවද සිට? ඒකට කියනවා තිති. තිති කියන්නේ පවතිනවා කියන එක. දැන් එතකොට අපි මේ ඥාණය උපදවලද තියෙන නිසා නැද්ද? උපදවා ගන්න ඕනේ. එයි සසරෙන් නිවෙන්න. සසරෙන් මිදෙන්න. පුළුවන්ද බැරිද? පුළුවන්. මොකක්ද ඕනේ ඒ සඳහා? වෑයම්. සම්මා වායාම. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම කියලා එකක්. නිවැරදිව වෑයම් කරනවා, නිවැරදිව උත්සාහ කරනවා, නිවැරදිව උනන්දු වෙනවා. බාහිරට යන්න දෙන්නේ මේ ධර්මය තුළ සිත තියෙනවා. ඒ තමයි වෑයම් කිරීම. බාහිරට යන්න දෙන්නේ. සෙනෙන් ගන්නවා. යෝනිස මානසිකාරයෙන් ආපහු අර ධම්ම ටිති ඥාණයට, ධම්ම ටිතියට සිත තියෙනවා. දැන් එහෙනම් ඒ විදිහට සිත පවතිනවා නම් ධම්මටිති ඥානය මේකට කියනවා තරුණ විදර්ශනා ඥානය කියලා කියනවා. විදර්ශනා ප්‍රඥා, විදර්ශනා ඥානය, විදර්ශනා නුවණ තරුණයි හැබැයි. තව ඉදිරියේ ඉදිරියට යන්න තියෙනවා. ආයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තවතටි වලින් හේතු දේශනා කරනවා. විවිධ ආකාරයෙන්. අපි එක පැත්තකින් විතරක් මේ හේතුඵල දැකලා අපි ස්ථාවර කරගන්න බෑ ස්ථාවර වෙන්නෙත් නෑ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑ. විවිධ පැති වලින් බලනවා. තව කොහොමද බලන්නේ? ජරා මරණයට හේතුව જાතිය. නැද්ද? යමෙක් ජරා මරණ ශෝක පරිදේම දුක්ඛ දෝමනස් උපයස විඳිනවා ඕනම කෙනෙකුට විඳින්න වෙනවා නාම රූප දෙක සකස් වෙනවා එහෙනම් ඒ ජරා මරණයට හේතුව જાතියයි. ඒ කියන්නේ පහල කරා, සකස් කළා, හටගත්තා. ඒ හටගත්ත තැනනේ ජරා මරණ තියෙන්නේ. එතනදීම බලන අපි හේතු. ආ මේ හේතු වෙන්නේ මේ ඵලෙ හටගන්න. ඒතර අපි බලනවා හා જાතිය. જાතියට හේතුව භවයක් තියෙනවානේ. භවපච්චය જાතිය. තුන් භවයක් තියෙනවා. කාම භවයක් තියෙනවා. දිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය, රූප භවයක් තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. අරූප භව හතරක් තියෙනවා. හ්ම්. භව තියෙනවා. භව තියෙන නිසා පහල කරනවා. භව නැත්තම් පහල කරන්න බෑ. ආ භවයට හේතු භවයට හේතු උපාදානයි. උපාදාන පත්‍ය උපාදාන පත්‍ය පත්‍ය කියන්නේ ප්‍රත්‍යයයි. ප්‍රත්‍ය කියන්නේ උපකාරයි. භව එතකොට කාම භව, රූප භව, අරූප භව කියන භවත්‍රයට නෙමෙයි ඉස්සෙල්ල උපාදානය වෙන්නේ කර්මවලට. උපාදානය නිසා කරන්නේ කර්ම. කර්ම භව, උප්පත්ති භව කියලා භව දෙකක් තියෙනවා. කර්ම කරපු කර්ම කරන කෙනාට විතරයි උප්පත්ති භවයක් හැදෙන්නේ. කර්ම නොකරන කෙනාට උප්පත්ති භවයක් හැදෙන්නේ නැහැ. එහෙනම් කර්ම කරන්නේ උපාදානය නිසා. මම මේක තව ආයෙ විස්තර කරනවා පස්සේ. නෑ එහෙනම් ඒකටත් හේතුව ආ කර්ම කරන්නත් හේතුවක් තියෙන උපාදාන කරන්නේ. උපාදාන කියන්නේ තදින් ගන්නවා, අල්ල ගන්නවා, ග්‍රහණය කර ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? සිත ඇලෙනවා. සිත ඇලෙන තැන තදින් ගන්නවා. නොඇලෙන තැන තදින් ගන්නෑ. ඇලෙන තැන සිත ඇලුනද යම් තැනක, ප්‍රිය කරන තැනක, ආස කරන තැනක සිත ඇලුනද එතන තදින් ගන්න නැද්ද? තණ්හා පච්චය උපාදාන. එහෙනම් තණ්හාව තමයි උපා. හරි මේ හේතුවෙන් තමයි මේ ඵලය හටගන්නේ. ඒ පැත්තෙනුත් බලන හේතුඵල. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. ඒතර දැන් අපි තව පැත්තකින් අපි පරීක්ෂා කරලා බලනවා. දැන් ජරා මරණ කියන එක නාම රූප දෙකේම තියෙනවා. සිතෙත් තියෙනවා ජරා මරණය. ඇයි? ප්‍රනීතව හටගන්න සිත ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙලා දුර්වල වෙලා දුර්වල වෙලා ගිහලා ඒක නැති වෙනවා. අහලා තියෙනවද දෙයක් කනකොට කනකොට අත්‍තරහත් පිටතරහ වෙනවද? තියෙනද එහෙම වහර? ඇයි? ඇයි එහෙම තියෙන්නේ? ඔව්. එතකොට එහෙම තියෙන්නේ. ඒකට යමක් කරනකොට කරනකොට ඒක එපා වෙනවා. එහෙනම් ජරා මරණ. එතකොට සිත හට ගන්නවා ඉස්සෙල්ලා ප්‍රණීතව. යම් දෙයක් ලස්සන දෙයක් දැක්කා. ලස්සන හඩක් ඇහුවා. ඒ සිත ක්‍රමක්‍රමෙන් දුර්වලලා දුර්වලලා දුර්වලලා නැතර නැති වෙන්නේ. හොඳයි ඒ ආපු මිහිරි හඬ දවසම දාන් ඉන්න එපා වෙන්නේ නැද්ද බං? ආ එපා වෙනසනේ. අර ලස්සන රූපය දවසම දවසම බලන් ඉන්නේ ලස්සන රූපය දිහා එපා වෙන්නේ නැද්ද බලන්න? ඇයි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටික ටික ඒ ආසාව අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා නැත්තට නැති වෙලා යන ඒ තමයි ජරා මරණය. ඒ විඳීමෙත් තියෙන ජරා මරණය. හඳුනා ගැනීමෙත් තියෙන ජරා මරණය. සිත බලවත් වීම සංස්කාරයන්ගෙත් තියෙන ජරා මරණයක්, විඥාණයෙත් තියෙන ජරා මරණයක්, රූපේත් තියෙන ජරා මරණයක් තියෙනවා. එහෙනම් ඒතර ජරා මරණයට හේතු ජාතියයි. ජාතියට හේතු භවයයි. භවයට හේතු කර්ම භවයයි. කර්ම භවයට හේතු උපාදානයයි. උපාදානයට හේතුව සිත ඇලෙන තැනයි. සිත ඇලෙනවා. වැලෙනවද නැද්ද සිත? ඔව්. තණ්හාවට හේතු විඳිනවා. ඔව් විඳින හින්දානේ ඇලෙන්නේ. හඳයි විඳින්න නැතු වෙන්න බෑ ඇලෙනවද සිත බලන්න. අන්න මේ හේතුවෙන් ඉදිරි ඵලය කියන එක දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. කර විඳීමට හේතුවක් තියෙනවා. ස්පර්ශ වෙනවානේ. ස්පර්ශය වුණොත් තමයි විඳින්නේ නැත්නම් විඳින්න බෑ. ආ ස්පර්ශයට ආ ස්පර්ශයට හේතුව ආයතන හයක් තියෙනවා. ආයතන හයක් නැත්නම් කොයි ස්පර්ශ සිද්ධ වෙන්නේ? ආයතන හයක් නැත්නම් ස්පර්ශ සිද්ධ වෙනවද? කවදා සිද්ධ වෙන්නේ? ආයතන හයට හේතු බලනවා. ආයතන හයට නාම රූප දෙකක් ක්‍රියාත්මකයි. කොහොමද පටන් ගත්තේ? මවගේ ගර්භාෂයේ කල යුක්තාණුවේ පටන් ගත්තා නාම රූප දෙක පිළිබඳව දන්නවා ඇත්තට මම සූත්‍ර ගණනාවක පැහැදිලි කරලා තියෙනවා දේශනා ගණනාව නාම රූප දෙක පටන් ගත්තේ එතන ඒක වැඩි වීම තුළ තමයි ආයතන 15 ආ නාම රූප දෙක තමයි ආයතන හැදී ප්‍රත්‍යය උපකාර ඒ හේතුවෙන් තමයි ඵලය ඒතර නාම රූප නැමැති ඵලයේ ඉපදෙවි මොන හේතුවෙන්ද ඒ ප්‍රතිසන්දි විඥානය බැස්සනේ අර යුක්තාණුවේ ආ ඒ හේතුවෙන් තමයි නාම රූප දෙක නැමැති ඵලය වැඩුණේ ක්‍රියාත්මක වෙන්නේ ඒතර විඥානය නැමැති ඵලය හැදුවේ කවුද? සංස්කාර. අන්න සංස්කාර තමයි විඥාන නැමැති ඵලය හැදුවේ. ඒයි සංස්කාර කියන්නේ කර්ම. කර්ම උඩ තමයි විඥානය ලැබෙන්නේ. කර්ම නැත්තම් විඥාණයට රැඳෙන්න තැනක් නැහැ. අපි කර්ම කරන තාක්කල් විඥාණයට රැඳෙන්න තැනක් තියෙනවා. තේරෙනවද? එහෙනම් සංස්කාර නැමැති ඵලයේ ඉපදෙවි අවිද්‍යාව. දුක දන්නේ නැහැ දුකට හේතුව දන්නේත් නැහැ දුක නැති කිරීම දන්නේත් නැහැ නැති කිරීමේ මාර්ගය දන්නේත් නැහැ පෙර භවය දන්නේත් නැහැ අනාගත භවය දන්නේත් නැහැ පෙර භවය හා අනාගත භවය දෙකම දන්නේ නැහැ පටිච්ච සමුප්පාද ධම්මය දන්නේ අවිද්‍යාව එහෙනම් අවිද්‍යාව නිසා තමයි කර්ම සකස් කරන්නේ ඒ අතීත භවය අර උපාදාන පත්‍ය භව කියේ වර්තමාන භවය හරිද? හොඳට තේරුම් ගන්න බව තුනක් පෙන්වනවා මෙතන. ඒ කියන්නේ හරියටම අපිට පැහැදිලි කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදේ බව තුනක් අරන් පෙන්වන්නේ. අතීතයේත් මෙහෙමයි වුනේ, වර්තමානයේත් මෙහෙමයි වෙන්නේ. එහෙනම් මේ විදිහට වර්තමානයේ හැදුවොත් අනාගතයටත් මේ විදිහමයි වෙන්නේ. කියන කාරණේ. ඒතර අවිද්‍යාව නැමැති ඵලය හැදුවේ කවුද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, විත්‍යාශ්‍රව. කාමයන්ට ඇලුනා. කාමාශ්‍රව. භවයන්ට ඇලුනා. භවාශ්‍රව. දික්ටි වලට ඇලුනා. වැරදි දැකීම් වැරදි පිළිගැනීම් වලට ඇලුනා. දික්ටි ආශ්‍රව. එන කාමාශ්‍රව, භවාශ්‍රව, දික්ටි ආශ්‍රව තමයි අවිද්‍යාවට හේතුව. ඒ කියන්නේ අවිද්‍යාව තුළ මනස රැඳිලා තියෙන තාක්කල් යට ආශ්‍රව තියෙනවා. එයා එලෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඛාශ්‍රව වලට. ආශ්‍රව තියෙනවද? ඒ තාක්කල් මනස අවිද්‍යාවයි. දැන් එතනක් තියෙන හේතුඵලද? එතනක් තියෙන හේතුඵල. ඒතර ආශ්‍රව හේතු වෙනවා අවිද්‍යාවට, අවිද්‍යාව හේතු වෙනවා සංස්කාරයන්ට, සංස්කාරයන් හේතු වෙනවා ප්‍රතිසන්දි විඥාණයට, ප්‍රසන්න විඥානයේ හේතු වෙනවා නාම රූප දෙකේ වැඩිවීමට නාම රූප දෙකේ වැඩිවීම හේතු වෙනවා ආයතන හයක් පහළ වෙන්න ආයතන හය හේතු වෙනවා ස්පර්ශ සිද්ධ කරන්න ස්පර්ශ හේතු වෙනවා විඳින්න විඳීම හේතු වෙනවා ඇලෙන්න ඇලීම හේතු වෙනවා තදින් ගන්න පාදාණයට උපාදානය නිසායි කර්ම කරනවා ආයි කර්ම කරනවාද ආයි උප්පත්ති භවයක් හදනවා ආයි භවයක් හදනවාද ආයි පහල කරනවා පහල කරනවාද මොනවද පහල කරන්නේ ඒ ජරා මරණ ආ ඒව තමයි පහල කරන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දැන් ඒකවල ඒ පැත්තෙනුත් බලලා අපි සහතික කරගන්නවා හේතුඵල ධර්මතාවයන් නෙමෙයිද තියෙන්නේ හේතුන්ගෙන් නෙමෙයිද සකස් වෙන්නේ ඉදිරි ධර්මතාවයේ පසු ධර්මතාවයේ ඉදිරි ධර්මතාවයෙන් ඒ ඵලය උපදවන්න හේතුද එතකොට ඒකම නැවත හේතුවක් වෙලා ඉදිරි ඵලය උපදවනවද ඔව් එයි දැන් වර්තමානයේ ආශ්‍රව තියෙන තාක්කල් අවිද්‍යාව තියෙනවා හැබැයි අවිද්‍යාව සැනෙන් හේතුවක් වෙනවා මොකටද සංස්කාර හදන්නේ එයා හේතු වෙන්නේ නැත්නම් සංස්කාර හදන්න බෑ. එතකොට දැන් ආශ්‍රමයන්ගේ ඵලයක් හැටියට අවිද්‍යාව ආවට අවිද්‍යාව සැනෙන් හේතුවක් වෙනවා. මොකටද? සංස්කාරවලට. සංස්කාරවලට හේතු එකම හේතුව අවිද්‍යාව. විද්‍යාවට ආපු කෙනෙක් සංස්කාර හදන්නේ නැහැ. මම ඒක තව පොඩ්ඩකින් කියන්න. ඒතර සංස්කාර හැබැයි ආයශනේ හේතුවක් වෙනවා. අවිද්‍යාවේ ඵලයක් හැටියට සංස්කාර හටගත්තට ආයි ශනේන් සංස්කාර හේතුවක් වෙනවා. මොකටද? ප්‍රතිසන්දි විඥාණයට බහින්ද උපකාර කළා දෙනවා. එයි අපි පෙර භවයේ කර්මයක් අරගෙන නෙමෙයිද අපි ආවේ මේ භවයට. ආ. මේ කර්ම දෙකම අරගෙන ආවා. කුසල කර්මත් අරන් ආවා. කුසල කර්මයක් තමයි මූලික වුණේ අපිට මනුස්සාත්ම භවයක් ලබන්නේ. හැබැයි අපිට උපපීඩක වශයෙන් නිරන්තරයෙන් අකුසල කර්මත් වෙනවද පස්සේ? ඒ අවස්ථාව තමයි ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස් යන්නේ. වැඩිපුර එන්නේ අකුසල කර්මයන්ගේ ප්‍රතිඵලත් භුක්ති විඳින්න වෙනවා. එහෙනම් එතකොට ඒ සංස්කාර ශනේන් හේතුවක් වුණාද ප්‍රතිසන්දි විඥාණයට? ප්‍රතිසන්දි විඥානයේ ශනේන් හේතුවක් වෙනවා. මොකටද? අර නාම රූප දෙකේ වැඩිවීමට. ප්‍රතිසන්දි විඥානයේ යුක්තාණයේ සම්බන්ධ වෙනවා. යුක්තාණයේ සම්බන්ධ වෙනවත් එක්ක යුක්තාණයේ ක්‍රියාව පටන් ගන්නවා. නාමය සම්බන්ධයි නාම රූප දෙක. විඥානය කියන්නේ නාම ධර්මයක්. එතකොට යුක්තාණය සම්බන්ධ වෙන යුක්තාණු රූප ධර්මයක්. එතකොට නාම රූප දෙකේ වැඩිම පටන් ගන්නවා. හැබැයි ඒක හටගත්තේ විඥානයේ ඵලයක් හැටියට. ආයෂණයෙන් හේතුවක් වුණාද? ආයෂණයෙන් හේතුවක් වෙනවා. මොකටද? ආයතන හයක් පහල කරන්න. ආයතන හයක් පහල කරන්න ෂණයෙන් හේතු වෙනවා. එතන ආයතන හය ස්නේහයෙන් හේතු වෙනවා. දැන් නාම රූප දෙකේ ඵලයක් හැටියට ආයතන පහල කරාට ඒ ආයතනයෙන් හේතුවක් වෙනවා. මෙන්න මේ තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු ඉතාමත්ම නිවැරදි හේතුඵල ධහම. ඵලයේ ස්නේහයෙන් හේතුවක් වෙනවා. ඒතර ආයතන හයක් පහල කරනවා. ආයතන හය පහල කරේ නාම රූපයන්ගේ ඵලයක් හැටියට. හැබැයි ස්නේහයෙන් හේතුවක් වෙනවා ආයතන හය. මොකටද? ස්පර්ශය සිද්ධ කරන්නේ. ඇහැට රූප ස්පර්ශ කරනවා. නැද්ද? කනට ශබ්ද ස්පර්ශ කරනවා. ස්පර්ශ වෙන්න ඕනේ නැත්නම් බැහැනේ පැවැත්ම ගෙනියන්නේ. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. දිවට රස, ශරීරයට පහස, මනසට අරමුණ. ඒතර ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ඒතර අර ආයතනයන්ගේ ඵලයක් හැටියට ඉපදුනාට ආයතනයෙන් යා හේතුවක් වෙනවා. මොකටද? විඳීම නැමැති ඵලය උපදවන්න. ස්පර්ශය වුණ නැත්තම් විඳින්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒතර ස්පර්ශයේ ඵලයක් හැටියට විඳීම හට ගන්නවා. හැබැයි අසනෙන් හේතුවක් වෙනවා. අසනෙන් හේතුවක් වෙනවා. මොකටද? සිත అలවන්නේ. තණ්හාවට. තණ්හාවට එකම හේතුව විඳීමයි. විඳීමට එකම හේතුව ස්පර්ශයයි. ස්පර්ශයට එකම හේතුව ආයතනයි. ආයතනට වලට එකම හේතුව නාම රූප දෙකයි. නාම රූප වලට එකම හේතුව ප්‍රත්‍යසන්දි විඥානයයි. ප්‍රතිසන්දි විඥාණයට එකම හේතුව සංස්කාරයි. කර්ම. සංස්කාර වලට එකම හේතුව අවිද්‍යාවයි. අවිද්‍යාවට එකම හේතුව ආශ්‍රවයි. බුදුරජාණන් වහන්සේ ඉපදුවා ඥානයක්. මොන ඥානයක්? ආශ්‍රකේශර ඥාන. අහලා තියෙනවද? ආශ්‍රකේශර ඥාන ඉපදුවද නැද්ද? කොයි වෙලේද? බුදු වෙන අවස්ථාවේ සම්බෝධියටපත් උනේ ආශ්‍රව ප්‍රහීන කළා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ওই නාම ධර්මයන් සහ මුලින් නාම ධර්මයන් හතරම. ඒ සහ මුලින් අවසන් කරලා ප්‍රහීන කරලා පත්‍ත්‍ච්ච තැන තමයි බුද්ධත්වයේ කියන්නේ. පූර්ණ නිවාසාන ස්මෘති ඥාන, චුති උප්පත්ති ඥාන, ආශ්‍රකේශර ඥාන. ඒ තුනට තමයි ත්‍රිවිද්‍යාව කියන්නේ. ත්‍රිවිද්‍යාව. එහෙනම් ආශ්‍රව සේකලාද නැද්ද? එහෙනම් දැන් එතකොට මූල හේතු ආශ්‍රව ඒකට හේතු ඉදිරි ඵලයේ උපදවන දේ හේතුය. හොඳයි ආශ්‍රව අයින් කරොත් අර ඔක්කොම ටික වැටෙනවා. අවිද්‍යාවත් වැටෙනවා, සංස්කාරත් වැටෙනවා, විඥානයත් වැටෙනවා, නාම රූපත් වැටෙනවා, ආයතන හයත් වැටෙනවා, ස්පර්ශත් වැටෙනවා, විදීම් වැටෙනවා, තණ්හා වැටෙනවා, උපාදාන වැටෙනවා, භව, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, නිරුච්ඡanti. ඉවරයි. එහෙනම් එකම ධර්මතාවය මූල හේතු අයින් කරන්න ඕනේ. ඒ තමයි ආශ්‍රව හේවත් චන්ද රාගය හේවත් තෘෂ්ණාව. ඒත් නාම ධර්මයක්. තේරෙනවද? පැහැදිලි. එහෙනම් දැන් හේතුඵල නෙමෙයිද කියන්නේ? හොඳයි. දැන් එතකොට මොකද කරන්න ඕනේ? බුදුරජාන් වහන්සේ මෙන්න මේ දර්ශනය ධම්මටිති ඥානේ. ඒතර වර්තමානයේ අපි බලන්න ඕනේ. වර්තමානයේ අපිට ආශ්‍රව තියෙනවා. කාමාශ් කාමයන්ට අපේ සිත ඇලෙනවද? කාමාශ්‍රව. එහෙනම් අපි මේ වර්තමානයේ මොහොතේදීම දැනගන්නත් ඕනේ, දැකගන්නත් ඕනේද? වර්තමානයේ මේ මොහොතේදී දැනගන්නත් ඕනේ, දැකගන්නත් ඕනේ. ධම්මටිති ඥානය. ධම්මටිති ඥානය. ධර්මයේ තුල පවතින සිත. හරි. මං ආශ්‍රව උපදුවොත්, කාමයන්ට මං ඇලුනොත්, නැවත මං භවයක් පැතුවොත්, මම වෙන වෙන දික්ටි තුනුරුවන්ගෙන් බාහිරව මම වෙන වෙන දික්ටි පස්සේ ගියොත් එක එක ඇදහිම් එක එක පිළිගැනීම් එක එක වෘත වලට මම ගියොත් මට කවදාවත් මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. කවදාවත් මට තේරෙන්නේ මේ හේතුඵල ධර්මතාවය. මේ ලෝකයේ යම් කෙනෙක් වෙන දික්තියක් වැළඳ ගන්නවා නම් වෙන ෘතයක් වෙන පිළිගැනීමක් ගන්නවා නම් ඒ මේ පටිච්ච සමුප්පාදය තුළ තියෙන අනවබෝධයමයි. අවබෝධය තුළ යක් කවදාවත් යන්න බෑ යට වෙන තැනකට. එයි. එයා දන්නවා ආශ්‍රම නිසා තමයි අවිද්‍යාව දෙන්නේ මගේ මනස. එහෙනම් අවිද්‍යාවට ආවනම් මම කර්ම හදනවා. කර්ම හැදුවොත් මම අර ප්‍රවෘත්තියට මුහුණ දෙන්න වෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ඡාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. මේ සියලු දුක්ඛන්දේ හමු වීමයි. දැන් ලැබිලා නේද තියෙන්නේ. දැන් ජාතියක් ආවනේ අපිට. ජරා මරණ නැද්ද? ශෝක නැද්ද? කනගාටු නැද්ද? හැඬීම් වැළපීම් නැද්ද? කායික දුක් මානසික දුම්නස් නැද්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීම නැද්ද? අප්‍රියයන් එක්ක එකතු වීම නැද්ද? කැමති දේවල් නොලැබීම නැද්ද? අකමැති දේවල් ලැබීම නැද්ද? දුක්ද සැපද? එහෙනම් ඒ දුක්ගඩට දැම්මේ මොකක් නිසාද? අර මූල ධර්මයේ ආශ්‍රව හේවත් චන්දරාගේ හේවත් තෘෂ්ණාව නෙමෙයිද? ධම්මටිඥානයි. අන්න ධර්මයේ තුල පවතින මනස. මට වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. මට හඳහනක් ඕනෙත් නැහැ. මට වේලපත්කරයක් ඕනෙත් නැහැ. මට නැකතක් ඕනෙත් නැහැ. මට යාඥාවක් ඕනෙත් නැහැ. කිසි දෙයක් අවශ්‍ය නැහැ. හේතුඵල ධර්මතාව අවබෝධය තුල එතකන් යනවා. ඇයි අහලා නැද්ද? සාරිපුත්ත හාමුදුරුවන්ගේ අම්මා මහ බ්‍රහ්මයාට නේද පහන් තිබ්බේ. ඇයි? කෝටි ගාණක ධනයක් තිබ්බ සාරිපුත්ත හාමුදුරන්ට. මේ කබලක් අරගෙන හිඟා කනවා කියලා බෑන්නා. අය එක දවසක් ගෙදරට ආවනේ. ඊට දවසක් ආවා ගෙදරට. ආවේ රාහුලත් එක්ක. ගෙදරට ආපුහාම දැන් පුතා ආපුහම කවදාවත් අම්ම කෙනෙක් මොකද කරන්නේ නැහැනේ. ඉතින් අඬ ගැහුවා ගෙදර. අඬ ගහලා වෙදුවා. දාන. දාන බෙදනකොට කිව්වා හොඳ වචන ටිකක්. හිඟන්න හිඟන්න හිඟා කරනවා අපට ලැජ්ජා කරනවා අපට නිඳා කරනවා මේ කෝටි ගානක ධනයක් මේ ගෙදර තියෙන මේ කබලක් අරගෙන හිඟා කාලා අපට නිඳා කරනවා ලැජ්ජා කරනවා හිඟන්න හිඟන්න කාපන් කාපන් කියලා බෙදුවා. සාරිපුත හඳුර වචනයක්වත් කතා කළේ නෑ. වචනයක්වත් කතා කළේ නෑ. දායස්තරගෙන හොඳට සුවපත් වේවා කියලා ආශිර්වාද කළා. හැන්දෑවේ ඔක බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා. දැකලා රාහුලට අඬ ගැහුවා. රාහුලට අඬ ගහලා ඇහුවා අද කොහෙද පින්ඩපාති ගියේ? ආ ආච්චිමලයි ගෙදර පින්ඩපාති ගියා කිව්වා. දැන් ආච්චිම කිව්වට සාරිපුත්‍රාමේ අම්මට. අත්තම මොකද කිව්වේ කියලා. බෑන්න කිව්වා හොඳටම. මොනක් කියලාද බෑන්නේ කියලා. හිඟන්න හිඟන්න හිඟා කනවා අපට ලැජ්ජා කරනවා අපට නිඳා කරනවා මේ කබලක් අතට අරගෙන දිරච්ච වස්තර පෙරවෙන ලැජ්ජ නැහැ හිඟන්න හිඟන්න කියලා බැන්න කිව්වා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ මොකද කිව්වේ කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ මොනවාක්වත් කිව්වේ නැහැ කිව්වා. නවකටි තෙන් බැන්නොත් මොකද කරන්නේ? දැන් ඒතර කෙලස් මොකද වෙලා තියෙන්නේ? ආ? දැන් දික්කේ හිටියේ. කාටද පහපත්තු කළේ? මහා බ්‍රහ්මයාට. හ්ම්. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පාන්න බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන ගෙදර ආවා. තථාගතයන් වහන්සේගේම රෝගයයි හැදුනේ. ලෝහිත පක්ඛන්දිකා රෝගය, ලියතිසාරය. ඈත දෙනකොටම දැනගත්තා. පුතා එනවා ගෙදර. සන්තෝෂයි. හිතුවේ හැබැයි සාසන එපා වෙලා වෙන්නේ කියලා. සිවුර එපා වෙලා එන්නේ කියලා හිතුවේ. එයා දන්නේ. මගදී කියලා එනකොටම කිව්වා මට සනීප නැහැ කිව්වා. ඒ අම්මා කෙනෙක් දරුවෙකුට සනීප නැහැ කිව්වම අනිවාර්යෙන් උණු වෙනවනේ. ඉතින් දැන් අඬ ගහලා ඉවරලා ඇඬක තියලා අප උපස්ථාන කරනවා. ඒ ආපු වෙලේ ඉඳලා එනවා බ්‍රහ්මය වෙනවා දිව්‍ය ලෝකෙන් දෙවිවරු වෙනවා විවිධ වර්ණ. මම ලස්සන ආලෝකවල ඉන්නේ. ඇවිල්ලා අම්මා දැන් එළිය පුටුවක් කියලා වාඩි වෙලා ඉන්නවා කාමරේ ඉන්නවා. හරිපුත් හාමුදුරුවෝ හැබැයි අම්මා දිහා බලන්නේවත් නෑ. නාදන්න කියලා වැඳලා යනවා. වඳිනවා ඉතින් එක්ක කෙනා වැඳනවා යනවා. දැන් ඔහම මධ්‍යම රාත්‍රිය වුණා. මධ්‍යම රාත්‍රිය ආව මුළු පළාතම ඒකාලෝක කරගෙන එකේ. හ්ම්. දැන් මෙයාට ඉන්න බෑ අම්මට. මොකද්ද මේකේ තේරුම? මේ එක එක අය එනවා මයිත් එක්ක කතා කරන්නේ නැහැ. හරි ලස්සනයි. විවිධ ආලෝකවල මේ අහන්න ඕනේ කියලා පුතාගෙන්. දැන් මහ බ්‍රහ්ම ඇවිල්ලා වැඳලා ගියා. අම්මා දිහා බැලුවත් නේ. ඊට පස්සේ ගෙන් ඇහුවා. මොකද්ද මේ තේරුම පුතේ? දැන් පුතා ආපු වෙලාව ඉඳලා මේ හරි ලස්සන ලස්සන ආලෝකවල එනවා. හරි ලස්සන යාලා මේ මයිත් එක්ක නම් කතා කරන්නේ මේ පුතා ගාවට ඇවිල්ලා වැඳලා යනවා. මේ කවුද? මේ දැන් අපි එක්කන හරිම ලස්සනයි මුළු මේ පළාතම ඒකාලෝක වුණා. මේ කවුද කිව්වා. ඒ තමයි මහ බ්‍රහ්මයා කිව්වා. දැන් අම්මා කල්පනා කරනවා. මම මෙච්චර දවසක් පහන්පත්තු කරේ, මල් පහන් පූජා කළේ, දුම් ඇල්ලුවේ මහ බ්‍රහ්මයාට. දැන් මම ගැන පැත්තවත් බැලුවේ. අන්න ඒවලදී දැනගත්තා. ඒකවල දැනගත්තා එහෙනම් මගේ පුතා මහ බ්‍රහ්මයාටත් වඩා සස්. අන්න වැන්දා ගිහිලා. අන්න නැකිට ලැන්දේ වාඩි වුණා දේශනා කළ චතුරාර්ය සත්‍යය. අන්න තුල සෝතාපන්න වෙලා නැකිත්තේ ඒ මේ ධම්ම ටිති ඥානය තුල සිට පවත්වන හැටි කියලා දුන්නා. හේතුඵල කියලා දුන්නා. හේතුඵල අවබෝධය තුල අමස් පුච්චල සෝතාපන්නයි. දැන් දන්නවා ආයි කොහොමද? ආයි මහා බ්‍රහ්මයා පස්සේ යන්නේ නැහැ. හැබැයි අපේත් අය තාම ඉන්නවා. බ්‍රහ්මයා පස්සේ නෙමෙයි. ඒවා කියන්න ඕනේ. දන්නා යන තැන් නෑ නිවැරදි දික්ටි සමාධිටි. හරිද? ධර්ම දේශන අවසන් කරන කාලය ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද කියන එක. එහෙනම් අපි ධර්මයේ නිරන්තරයෙන් පවත්වන්නේ කොහෙද? ධම්මටිති ඥානය තුළ. හැබැයි ඒකට එක ධර්මතා දෙකක් ඕනේ. සතිහා යෝනිසමනසිකාරය. සිහිය මන සියහා මන අනුවන මන අනුවන තියෙන කෙනාට විතරයි ධර්මය පැහැදිලිව පෙනෙන්නේ, දැర్శණය වෙන්නේ. මේ හේතුන්ගෙන් තමයි මේ ඵලය හටගන්නේ. එතකොට එයා ඊට පස්සේ දන්නවා මම මේ හේතු අයින් කරන්න ඕනේ. මේ හේතු අයින් කරන්න ඕනේ. එතකොට ඉදිරි ඵලය නැති කරන්න ඊට කලින් තියෙන හේතුව අයින් කරන්න ඕන. ඒතකොට ඒ විදිහට අයින් කරගෙන අයින් කරගෙන ආපුවාම අවසානයේ අයින් කරන්න වෙන්නේ ආශ්‍රව. කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව, සියලු ආශ්‍රවයන් ප්‍රහීනද එන්නේම නැහැ. පැහැදිලිද කිව්වේ? ධර්ම දේශනාව අවසන් කරන අදට ලබන සතිය ඉතිරි ටික අහන්න. ඉතින් කාංකා විතරන විසුද්ධි මේ කියන්නේ මොකද මෙතනදී අපි අවබෝධයෙන් ඉදිරියට යන්න ඕනේ. නිවැරදිව අවබෝධ කරගන්න තැන මෙතන. ඒ නිසා තමයි මේ නැවත නැවත නැවත නැවත කියන්නේ ධර්ම දේශනාව මහිතේ 70කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා මේ විසුද්ධි හතර දේශනා කිරීමේදී. ඒකෙන් වැඩිම කාලයක් මම අරන් තියෙන්නේ වැඩිම දේශනා ප්‍රමාණයක් තියෙන්නේ දික්ටි විසුද්ධිය හා කාංකා විතරන විසුද්ධි. මොකද මෙතන තමයි ටිකක් හිර වෙන්න ඕනම කෙනෙක්. මෙතනින් එහාට ගියාට පස්සේ කිසි ගැටලුවක් නැහැ. එතනින් එහාට මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ආ ඥාන දර්ශන විසුද්ධි කියන ඒ ඥාන තුනේම ඒ විසුද්ධි තුනේදීම තියෙන්නේ එකම ධර්මතාවයක් මෙනෙහි කරන්න ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. තේරෙනවද? හොඳයි. අපි ඒ ගැන පස්සෙ කතා කරමු. ඉතින් අරමුණ වෙලා තියෙන නිශාන්ත රංග කුමාර දිසානායක, ගයාන් නිරෝෂ කුමාර දිසානායක යන ඇතුළු අප වර්ග પરම්පරාවේ පරිලෝසයපත් සංසාරගත සියලුම ඥාතික සමයහට පින් අනුමෝදන් කරන්න. සෙත් ප්‍රාර්ථනා කරනවා ධම් සභා මණ්ඩපයේ වැඩම අවදාළ දේශක ස්වාමින් වහන්සේ ඇතුළු සම්බුද්ධ සසුන සුරකින් අති පූජ්‍ය ගෞරවනීය වාරි මහා සංඝරත්නයට පෝරුව දණ්ඩ ශ්‍රී තිලකාරාම විහාරාධිපති වන්දනීය පූජනීය මොරහේනේගම විජිත ස්වාමින් වහන්සේට අසනීපව සිටින පී වයලට් මහත්මියට ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මෙම උතුම් ධර්ම දේශනාවට සහභාගී වන සියලුම නෑ සිය මිතුරන්ගේ පවුල් වල සහ ඔවුන්ගේ සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ස්ථිර ජීවනය සතුට සැනසෙල්ල නිරතුරුවම උදා වේවා මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එනම් පළමුවෙන් අපි පරිලෝක ප්‍රඥාතීන්ට පින් අනුමෝදන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාමයිද්దికා පුඤ්ඤං තං අනුමෝදි චිරන් රක්කන්තු මං පරන්ති Thank you.